සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. ඒ ධර්මානුකූල අවබෝධයෙන් ලෝකය දිහා බලන්න ඕනේ. ඉතින් බලන්න කිව්වට බලන්න බෑ. ඒ දකින විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. අන්න එහෙම ධර්මානුකූල අවබෝධයකින් අපේ ජීවිතය සකස් කරන සකස් කරගන්න අවශ්‍ය කරන අවබෝධය ලබා ගන්න තමයි මේ නිවන් මාර්ග ධර්මදේශනා මාලාව අපි සංවිධානය කරන්නේ බෞද්ධ ආමාධ්‍යාලය විශාල කැපකිරීමක් කරලා ඒ බොහෝ දෙනෙක්ගේ කැපකිරීමක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ධර්මදේශනා මාලාව ප්‍රායෝගිකත්වයට බර කරලා ප්‍රායෝගිකව අපි මොකද්ද කරන්න ඕන කියන එක ශාස්ත්‍රීය කරුණු එකතු කරගන්න ඕනෑ තරම් අවස්ථා තැන් තියෙනවා. නමුත් ඒවා ගලප ගන්න අවස්ථාව අපිට ලැබෙනවා අඩුයි. ඒකින්ද අන්න ඒ ඒ සඳහා තමයි අපි ප්‍රායෝගිකව අපිට මේක කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි? දුක් නැති කිරීමේ මාර්ගය කියලා කියන්නේ භාවිතා කළ යුත්තක් කියලා බුදුජානනාංශ දේශනා කරනවා. පාවිච්චි කරන්න ඕන එකක්. ඒක අහහා ඉන්න ඕන එකක් විතරක් නෙවෙයි. අහලා දැනගෙන භාවිතයට ගන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි අපිව පරීක්ෂා කරගන්න ඕනේ. මට මේ ලෝකයේ තියෙන తত্ত্বය ඇත්තටම මගේ හිතෙන් නැగిලා යනවාද කියලා. පින්නත් මේ උල්පතකින් වතුර එනවා වාගේ උල්පතකින් වතුර එන්නේ වැස්සමයි. නේද? පෝෂක ප්‍රදේශ තියනවා නම් ඒ උල්පතෙන් වතුර එනවා නේද ඒ ඒ උල්පතට පෝෂක ප්‍රදේශ තියෙන්න ඕනේ ඒ අවට වේලෙනවා නම් උල්පත ටික ටික හිඳෙනවා. ඒ වගේ ලෝක අවබෝධය කියන උල්පත තමන්ගේ හිත තුළින් නැගෙන්න නම් ඒකට පෝෂක ප්‍රදේශ තියෙන්න ඕනේ. ඒවා නැත්තම් ඒ අවබෝධය එන්නේ නැහැ. ඒක පටිච්චසම්පන්නයි. කියන්නේ ඒකයි. හේතු ඇතුවයි ඒක සිද්ධ වෙන්නේ. ලෝක අවබෝධය කියලා කියන්නේ මාර්ග හිත උපදින දවසේ තමයි ලෝකය අවබෝධ වෙන්නේ. ඉතින් ඊට මෙහා තව කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. එහෙනම් ඒ අවබෝධයට හේතු වෙන දේවල් හේතු වෙන ආකාරයේ කටයුතු අපේ අතින් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒකයි කියන්නේ යම් විදිහකින් යමෙක් මේ ලෝකයේ තියෙන සත්‍ය తත්වය තමන් තුළින් නැగిලා එන විදිහට ඒ හිත සකස් වුණාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් දුක දනීද? දුකට හේතුව දනීද? එහි Nirodhe දනීද? නැති කිරීම දනීද? නැති කිරීමේ මාර්ගය දනීද? එපමණකින් ඒ තනත්තා සම්මා දිට්ඨික වෙනවා විතරක් නෙවෙයි අවිද්‍යාව පහ කරලා මානානුසය දුරු කරලා සියලු මේ ditta ධම්ම වේදනීයව නැත්නම් මේ මේ භවයේදීම දුක් කෙලවර කරනවා කියලා. ඉතින් දුක දනීද? දුකට හේතුව දනීද? නිරෝධය නැති කිරීම ධනේද? නැති කිරීමේ මාර්ගය ධනේද කියලා. ධනේද ධනේද කියලා. ඉතින් බලන්න එහෙනම් අපි බලා ගන්න ඕන අපේ හිතෙන් මේක තේරුම් ගත යුතු තියෙනවා. ඒකින්ද මේ දුක කියන එක මොකක්ද කියලා මේ ලෝකයේ තියෙනවද එහෙම එකක් කියලා. වැඩි දෙනෙක්ගේ ජීවිත පින්වත්නි පංචකාම සම්පත්තියේ ඇලිලාද නොඇලිලාද? ඇලිලා. නේද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. රහතන් වහන්සේලාත් එහෙම කියනවා. ඒතර දුකේ ඇලිලා අන්තිමට බලනකොට එනවා. නේද? පංච උපාදානස්කන්ධේ ඇලිලා. ඇයි ඒ? අචාන්ච හාමුදුරන්ගේ පොතක හරි ලස්සන උදාහරණයක් තියෙනවා. ඒක දිග කතාවක් නමුත් ඒක කෙටියෙන් අන්තිමට විතරක් මම කියන්නේ. පණුවෙක් අරගත්තා වැසිකිලි වලින් දිව්‍ය ලෝකේ අරන් යන්න කියලා. උපමා කතාවක් මේ කියන්නේ මේක ඇත්තටම ඇත්තට මෙහෙම වුණොත් වෙන දෙයකින්දයි නමුත් ඒක උපමාවක් විදිහටයි ලස්සනට සඳහන් කරලා තියෙන්නේ. ඒක කියලා තියෙන මෙහෙම සම්පූර්ණ කියනවා යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න බොහෝ එක්කෙනෙක් පින් කරනවා එක්කෙනෙක් පව් කරලා එක්කෙනෙක් දිව්‍ය ලෝක යනවා එක්කෙනෙක් අපාය යනවා. එක්කෙනෙක් අසුචිවලක පණුවෙක් කියලා උපදිනවා. දැන් අරය බලනවා මෙයා කො බලනකොට අසුචිවලේ පණුවෙක් කියලා ඉන්නවා. හරි මේක මේ සත්‍ය සිද්ධ වීමක් නෙවෙයි. නමුත් මේක ඇත්තටම මෙහෙම වෙනවා. එහෙම වුණොත්. එහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා තේරෙනවා. දැන් මේ දෙවියා දෙවියා කල්පනා කරනවා මගේ යාළුවාව අනේ අර අසුචි වලේ ඉන්නවා අරන් යන්න ඕනේ. අරන් යන්න ඕනේ කොහෙටද? දිව්‍ය ලෝකෙට කියලා. ඇවිල්ලා ගන්නවා අසුචි වලෙන් උඩට. මොනවා කියයිද? නේද? අරගෙන කියනවා යන් දිව්‍ය ලෝකෙ කියලා. මොනවා අහයිද? නෑ දිව්‍ය ලෝකෙ උනත් යන්න කැමති වෙයි. හැබැයි මොනවා හයිද? එහෙ අසුචි තියෙනවා කියලා. ඒ මොකද අසුචියේ තියෙන දුක එයාට තේරෙන්නේ තේරෙන්නේ නැති හින්දා. හරි. දැන් තේරෙනවද වැඩේ? නේද? පංච උපාදානස්කන්ධ දුක අපේ මනසට වැටහෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්නයි උන්වහන්සේ මේ වගේ උදාහරණයක් කිව්වේ. ඉතින් ඒක බොරු උදාහරණයක්. ඒකට බොරු කියන්නේ ඒක උපමා කතාවක්. ඒක කවුරුත් රවට්ටන්න කියපේ ගන්නේ. ඒකට මම දැන් ඇහුවා මොකද්ද කියන්නේ කියලා අහපුවා මේ අතොත් කියලා ඒකම තමයි කියන්නේ කියලා ඒක තමයි ස්වභාවය තේරුම් කරවන්න වියත් ස්වාමීන් වහන්සේලා ඒ වගේ උපමා භාවිතා කරනවා එතකොට අපි දැන් දැනගන්න ඕන දෙයක් තියෙනවා යමෙක් දුක දනීද යමෙක් දුක දනීද එහෙනම් අපි දුක දන්නේ නැහැ නේද මේක මහා පුදුම කතාවක් අසුචි වලේ ඉන්න පණුවාට ගඳ දැනෙනවා නමුත් ඒ ගඳේ තියෙන දුක දැනෙන්නේ අසුචි වලේ තියෙන අමහිරිතාවය තුළ තමයි යා ඉන්නේ. නමුත් ඒ අමහිරිතාවය දැනෙන්නේ නැහැ. නේද? එතකොට අන්න ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයේ ඇලි ගලි අපි ඉන්නවා. අන්න ඒ දුක දන්නේ නැහැ. ඒකින්ද අන්නේ දුක්ඛිත ස්වභාවය ගැන මම මේ අත්තන්ගෙන් එක ප්‍රශ්නයක් අහනවා. සම්පූර්ණයෙන්ම කිසිම මාත්‍රීය පීඩනයක් නැතුව. හරිද? මාත්‍රීය පීඩනයක් නැතුව ප්‍රීතියෙන් ඉපිලම ගිහිල්ලා කිසිම අපහසුාවක් නැතුව ජීවත් වෙච්ච එක වෙලාවක් මතකද? ඒටි කැමැතිම කට්ටිය කැමැතිම තැනකට කැමැතිම වෙලාවක ඇවිල්ලා කැමැතිම විදිහට හිටියත් හිටිය අවස්ථා නැද්ද? තියෙනවා නේද? ඉතින් ඒ වගේ ලාග ප්‍රීතියෙන් ඉපිල ගිහිල්ලා දුකක් නැතුව හිටියන්නේ. හොඳට මතක් කරන්න ඒ වගේ වෙලාවක් ගැන. ඔන්නේ මේ මොහොත හරි මං අහන්නේ. මොහොතක්වත් නැද්ද? මොහොතක්වත් නැද්ද කියලා අපි කල්පනා කරලා බලමු. නේද? ඉතින් මේ මොහොතේ හරි සැපයක් තියෙනව නේද? මං අහන මේ අත්තන්ගෙන් ඒ මොහොතේ ඒ හිතේ තව කොහොම හරි තව ටිකක් වෙලා ඉන්න ඕනේ. නැත්තම් මේක රැක ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ ලැබිලා තියෙන දේ තව ක්ෂණයකින් හරි වෙනස් වෙනවා. දැන් අපි විනෝද ගමනක් යන්න යනකොට නැත්නම් ආසාදයක් අපිට ලැබෙනකොට මේක තියාගන්න ඕන කොහොමයි පරිසම් කරගන්න ඕන කියන පීඩනය හරියටම තියෙනවද නැද්ද? නේද? සැප ලැබෙනවත් එක්ක ඒ සැපය තව මොහොතකින් වෙනස් වෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩි. අපි ගොඩාක් ආදරය කරන කෙනෙක්ව හම්බ වෙනවා. ඒ හම්බෙච්ච සෙනෙයෙම ඒ තනත්තා හෝ තනත්තියව මම ආරක්ෂා කරගන්න ඕනේ රැකගන්න ඕනේ මෙයාට වෙනස් වෙන්න නම් පොඩ්ඩක්වත් දෙන්නේ නෑ කියලා මහා නිකන් කුතුහලයක් සහිත නිකන් අපහසුාවක් සහිත අර සැපේ ලැබෙනවත් එක්කම ඒ කියන්නේ අර නිකන් මේ ඇතුලෙන් හැංගිලා තියෙන මම එහෙම කියන්නේ එතකොට තේරුම් ගන්න ලේසි ඇතුලේ නිකන් හැංගිලා වගේ තියෙන ප්‍රකට නැති ඒ සැපයත් එක්කම අප්‍රකට දුක් ගතියක් දැනෙනවද නැද්ද නේද අපි කොච්චර සැපදේවල් මේ ලෝකේ දැන් ගියක් හදාගත්ත කියන්නේ අපි ඉස්සෙල්ලා වාහනයක් ගෙනව කියන්නේ දැන් දැන් ගෙන මං මං පෙරම් පුරලා වාහනයක් ගෙනව ගේ නොකොට මොකද අහවලයිට් නම් ඔක දෙන්න බෑ ඈ ඊළඟට ගෑරේජ් එක අපෝ නේද මේකට මේ මේ වාහනේ ආවරණය කරගන්න මොකද යත්තේ ඒ වෙලාවේ ධම්ම තියෙන කොහොමද මස් කෑල්ල හම්බුන් නැති කපුටොත් දුකෙන් ඉන්නේ නිවන් අහෝසින් වෙලා <laughs> නැහැටි නේද? කපුට ගොඩක් ඉන්න තැන මස් කෑල්ල දාන්න එකයි. හම්බුන් නැති කපුට පුදුම දුකකින් ඉන්නේ. ඇයි? ඒ ගැන අපිට කතා කරන්න දෙයක් ඇත්තෙම ඇත්තෙම නැහැ. ඇයි? එයාලා කොහොමද දුකෙන් දැන් මස් නැන්නේ? හම්බෙච්ච එකක්. ඒක අරන් දුවන්න ඕනේ. දුවලා හං ගන්න ඕනේ. නේද? පස්සෙන් එනේ වුණොත් ඒක රණ්ඩු වෙන්න ඕනේ. නේද? කියන්නේ නේද? මොනවා හැම තැනකදීම හැම වෙලාවකම ඔන්න රැක ගැනීම නේද ඉතුරු කරගැනීමේ වෙනස් ඊළඟට බය එහෙනම් කාකාර බය තියෙනවා මේ කවුරුහරි ගනීද කියලා බය තියෙනවා මේ පංචකාම සම්ප්‍රත්‍යය ලැබෙන හැම තැනකදීම අපිට රැකගන්න බැරි වෙයි කවුරුහරි දැහැගනී කියන බය මිශ්‍රිත සතුටක්ද නැද්ද නේද හරියට නිකන් අර හාවෝ මීයෝ වගේ සත්තු ඇවිල්ලා හොරෙන් කනවා නේද හරි කෑමක් නේද කනකොට දැකලා තියෙනවා හාවෝ එහෙම රැට ඇවිල්ලා මේ උලිපියදී එහෙම කනවා නම් පිටණියකට ඇවිල්ලා දෙව්ලෙව්ල කන්නේ. නේද? ඒ කන සැප තිබුණට යාව දෙව්ලන්නේ බයට. ඒ වගේ අපිට මේ දීජ ජීවිතේ පින්නත් මේ එකතු වෙලා තියෙන හැම දෙයක් ගැනම නැති වෙයි නැති වෙයි දැන් නැති වෙයි දැන් නැති වෙයි කියන බය තියෙනවද නැද්ද? නේද? මං කියනකම් ඔක අඳුරගත්තද? අඳුරගත්තේ නැති වුණාට වින්දද නැද්ද? නේද? එහෙම එකක් විඳිනවා කියලා අඳුරගන්නේ නැහැ ප්‍රකට නැති හින්දා. නමුත් වින්දද නැද්ද? කවුරු වගේද? අසුචි වලේ හිටිය නේද? එයාට ඒකේ දුක එයා විඳිනවා නමුත් ඒක හරියට තේරෙන්නේ තේරුම් ගන්න බෑ නේද? ඇයි ඒ? එයාට අසුචි සැපයකුත් තියෙන හින්දා. ආන් ඒ වගේ දුක දන්නේ නෑ මෙන්න මේ දුක දන්නේ නෑ. එහෙනම් මං අහන මේ අත්තන්ගේ. සැපයක් විඳිනවා නම් විඳිය හැකි එකදු සැපේ මොකද්ද? කෙනෙක් සැපයක් විඳිනවා නම් විඳිය හැකි එකදු සැපයක් විඳිනවා නම් කාට හරි ප්‍රත්‍යක්ෂ නම් පින්වත්නි මට මේ ලැබිච්ච දේ කාට හරි ප්‍රත්‍යක්ෂවම දැනෙනවා මට මේ ලැබුණ දේ හරිද කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ කියලා මට මොන හරි ලැබුණා නම් ආන්ගේ ලැබුණ දේ කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ කියලා දන්නවනම් අන්න එයාට ඒ ලැබිච්ච දේ හින්දා පරිසම් කරන්න දෙයක් නේද? අනුන්ගෙන් ආරක්ෂා කරන්න දෙයක් නෑ. ඒක වෙනස් වෙන්නත් ඇති අනුන්ටවත් ගන්න බෑනේ. නේද? අනුන් ගන්නවා කියන්නේ වෙනසක් වෙනවා කියන්නේ කවුරු හරි දැහ ගන්නවා කියන්නේ වෙනසක් වෙනවා කියන එක. ඒ මොකවත්ම දරුව ස්ථීරවම මගේ ළඟ වෙනස් නොවීම තියෙන දෙයක් තියෙනවාය කියලා දැනුණා නම් තේරුණා නම් ලැබිච්ච දෙය ආන්ගේ ලැබිච්ච දෙයින් හින්දා සැපයක් තියෙනවා. සිදුවත් කුමාරයාට මොකක්ද දන්නේ හිතින් දැත්තේ? පින්නත් නේ අපි නිකන් ඉන්න ගමන් වෙලාවක මම මේ ලෝකේ ඉන්නකොට ඇත්තම මේ වයසේ ඉඳන් හරි කමන්නේ විඳිය හැකි ඉහළම සැපේ මට ලැබුණා කියලා වෙලා හිමින් කල්පනා කරලා බලන්න. හ්ම්. එතකොට කොයි වගේද? එහෙනම් ධනය ගොඩක් තියෙන කෙනෙක් වුණාම. හරිද? හ්ම්. කණ්ඩද, බොණ්ඩද, නාණ්ඩද, අඳින්නද, අතට පයට වැඩකාරයද ඔක්කොම ඉන්නවා. හැබැයි නෝන මහත්තයා කීකක් නැහැ. අර දැන් පුළුවන් ද නෝන මහත්තයා කී කරු කරන්න මහත්තුරුන්ට බෑ ජරා දුක ජරා දැකලා තියෙන සමහර ලොකු ලොකු අය ඉන්නවා ඒ කොච්චර බලතල තිබුණත් එයාලගේ නෝනාවරු දරුවෝ එයාට වළංගු වෙන්නේ නෑ නේද වළංගු නෑ ඒ විදිහට ජරා දුකෙන් පීඩිතයි ව්‍යාධි දුකෙන් පීඩිතයි මරණ දුකෙන් පීඩිතයි ප්‍රියංගෙන් වෙන්නීමේ පීඩිතයි. අප්‍රියන්හාය කීමේ පීඩිතයි. නේද? ඒ පීඩිතකම අඩු වෙලා නැහැ. නේද? හා. එහෙනම් මට මේ ලෝකයේ තියෙන සක්විති රජකම සිද්ධාත් කුමාරයාට සක්විති රජකම ලැබෙන්න තිබුණා. නේද? උදෑසනලු කෙලපිඩක් වාගේ පැහැර කළා. මට මොනවද දැන ලැබිලා තින්නේ? සක්විති රජකම දන්නේ. gedara සක්විති රජකම හරි හම්බෙලා තියෙන්නේ. ඒකට පොරයක් අල්ලන්න ඕනේ ඒක ගන්නත් නැද්ද? අම්මා බලනවා අම්මට ගන්න තාත්තා බලනවා තාත්තට ගන්න දරුවෝ බලනවා දරුවන්ට ගන්න ඒක. ඒකටත් පොර අල්ලන්න වෙලා. ඒකවත් නෑ අම්ම ගන්න. නේද? එහෙනම් එහෙමවත් එකක් නැති මට මේ තියෙන ටික අතහැර ගන්න බැරුව මැරෙන්නම හදනවා. එතකොට එහෙනම් ඇයි බෝධිසත්වයන්න් වහන්සේට ඒ වාගේ සැපය දැනුනේ නැත්තේ? ඇයි උන්වහන්සේට ඒ වාගේ සැපය දැනුනේ නැත්තේ? ඒවා ළඟ තියෙද්දීම පිය රජතුමා හිටියට පිය රජතුමා මැරෙනවා කියලා දැනගත්ත මරණයක් දැක්ක දවසේ මම හිටියට පිය රජතුමා හිටියට අසනීප වෙනවා කියලා දැනගත්තා ඒකත් එක්ක පීඩනයක් තියෙනවා ඒක නොවෙනවා නම් තමයි හොඳ නේද එතකොට ලෙඩ වෙනවා කියලා දැනගත්තා ඒ දැනගන්නකොට කල්පනා කරා මේ අපි ලෙඩ වෙනවා කියලා දැනගෙන නැද්ද දන්නේ අපි මැරෙනවා කියලා දන්නේ නැද්ද දන්නේ දන්නවා නේද නමුත් අපි තුල ඒ ඒ හැඟීම ප්‍රබල නෑ. ඒක නිසා ඇති වෙන දුක අපිට ප්‍රකට වෙලා නෑ. ඇයි ඉන්න ටිකේ සැපෙන් ඉන්නවා කියන්නේ අපුරට කියන්නේ. ඉන්න ටිකේ ඉතින් සැපෙන් ඉන්න ඕන නේද කියලා. ඉන්න ටිකේ දුකෙන් ඉන්නවා කියලා දන්නේ නෑ. ඒකයි එහෙම කට්ටිය කියන්නේ. හරි. ඉන්න ටිකේ බයෙන් ඉන්නවා කියලා දන්නේ නෑ. හැම නිමේෂයකම බයෙන් ඉන්නවා කියලා දන්නේ නෑ. ඊට එහා ගිය සැපයක් තියෙනවා කියලා දන්නේ නෑ. හරිද? ආන් ඒක හින්දා නේද? අර පණුවක් කියනවා අසුචි බලේ ඉන්න ටිකේ සැපෙන් ඉන්නවා. ඒකෙන් කියලා. ආන් ඒ වගේ මේක ඇතුළෙම මෙතනම තමන්ගේ සැපය තුළම තියෙන අදෘශ්‍යමාන දුක දන්නේ නැහැ. හරිද? එහෙනම් ආන්ගේ දුක දන්නේ නැති හින්දා එයාට ලෝක අවබෝධ ලෝක අවබෝධය නැහැ. හරිද? එහෙනම් යම්කිසි කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධයේ දුකයයි නුවණින් වැටහෙනම් මනා නුවණින් වැටහෙනම් අන්න ඒ තනත්තා ඒ තනත්තා මේ ධර්මය අවබෝධ කරගන්න සුදුසු කෙනෙක් වෙනවා. හරි? ධර්මයේ තේරුම් ගන්න සුදුසු කෙනෙක් වෙනවා. ආන් යාර පෝෂක ප්‍රදේශ තියෙනවා. උල්පත මතුවෙන්න අපි හිතමු ධර්ම අවබෝධය කියන්නේ උල්පතක් කියලා. ඒ උල්පත මතුවෙන්න වටේට වහිනවා දැන්. ඇයි පංච ප්‍රාදානස්කන්ධය පිළිබඳ යාගේ කලකිරීම නැති වෙනවා. මොනවා හම්බුනත් ඇති වැඩක් නැහැ. ලැබුණ දේ නොලැබුණ දේ මගේ ජීවිතයට ලැබිලා තියෙන දේ මගේ ජීවිතයට නොලැබිලා තියෙන දේ කියන කිසිම කිසි දෙයකින් මට පළ පළක් ඇති වෙලා නැහැ. යහපතක් ඇති වෙලා නැහැ. නේද? ආන් එහෙම ආන් එහෙම අදහසක් ඒ තැනතර ඒ තැනතරට ඇති වෙනවා. එතකොට ඒවා හින්දා දුක්මයි ඇති වෙන්නේ. නැවත නැවත දුක්මයි ඇති වෙන්නේ. දන්න දවසේ ඉඳලා සතුට වෙන්න ගොඩාක් දේවල් කරා නේද? හ්ම්. ඒ වගේ ඇත්තටම ස්ථිර සතුටක් හම්බුණාද? දරුවෝ නැති අය කල්පනා කරනවා දරු සම්පත කියන්නේ ලෝකෙහි තියෙන ලොකුම සම්පතයි කියලා. දරුවෝ ලැබිච්ච අය <laughs> ඉතින් ආය ආයව කියන්න ඕනේ නැහැ නේද? ඈ ගෙවල් නැති අය කල්පනා කරනවා ගේ ගේ තමයි ලොකුම සම්පත කියලා. එයාට ගේ හින්දා වුණ තරම් දුක් උපදිනවා. එහෙනම් අන්න ඒකට කියනවා සැප වේදනාවේ තියෙන විපරිණාම දුක කියලා. වෙනත් අතකට පෙරලෙන හින්දා වෙනස් වෙන හින්දා තියෙනා වූ දුක කියලා කියනවා. සැප වේදනාවේ තියෙන විපරිණාම දුකය කියලා කියනවා. හරි. එහෙනම් අන්න ඒ දුක අපි තේරුම් ගන්න ඕනේ. අන්න ඒ දුක තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ විපරිණාමයේ හින්දා දුක් ඇති වෙන්න තව කාරණාවක් තියෙනවා. බලන්න පින්නත් මේ මේ ලෝකේ අපි දකින දකින හැම දෙයක්ම තුල හරිද හැම දෙයක් හින්දාම අපිට දුක් ඇති වෙනවද අපි ආශ්‍රය කරන දැකලා තියෙන හැම දෙයක් හින්දාම අපිට දුක් ඇති වෙනවද හරි හොයලා බලන්න පොඩ්ඩක් හරි අපේ ගමේ නැත්නම් මම මෙහෙම කියන්නම්කෝ මල ගෙදරක් වෙනවා මල ගෙදරක් වුණාට පස්සේ එතන හැසිරීම රටාව දිහා බලන්න පොඩ්ඩක් ඔතෙන්ට එකතු වෙන්නේ මෙයා වඳුරුණා නේද? සමහර අය මිනිපෙට්ටිය ළඟ කලන්ත දාලා වැටෙනවා. සමහර අය විලාප තියනවා කලන්ත දාලා වැටෙන්නේ නැහැ හැබැයි. සමහර අය තුට්ටක් ඈතට වෙලා කඳුළු පෙරපෙර ඉන්නවා. තවත් සමහර කට්ටිය නේද ඊටත් එහාට වෙලා ඉන්නේ නිකන් අර මොකද්ද මේ මූණෙල්ලගෙන ඉන්නේ. හොඳ නැහැ. නේද? මූණෙල්ලගෙන ඉන්නේ නමුත් කඳුළු පෙරන්නේ නැහැ. තවත් සමහර කට්ටිය එහා පැත්තට වෙලා අල්ලාප් සල්ලාපේ ඉන්නවා. තවත් මිදුල දිහාට වෙන්න hina හයේ කතා කරගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. නේද? තවත් සමහර කට්ටිය කන්න සෙල්ලම් කරනවා එතන. එක එක එක ක්‍රීඩාක් කරනවා. සමහර කට්ටියක් මේ පැත්ත පළාතේ ගමේ එයා අඳුරනවා හැබැයි පැත්ත පළාතේ ඇවිල්ලා නැහැ. මොකද දන්නේ එක එක කෙනාට වෙනස්. අර කලන්ති දාලා වැටිච්ච කෙනාට ලොකු දුකක් ඇති වෙලා. හරිද? අර ආපු නැති එක්කනට පොඩ්ඩක්වත් නැහැ. එහෙනම් ඒ දුක් ඇතිවීම තියෙන්නේ අර අර වස්තුව වෙනස් වීම විතරක් නෙවෙයි තව හේතු වෙච්ච එකක් තියෙනවා. ඒ ඒ කෙනාගේ సంతාන තුල ඒ නැති වෙච්ච වස්තුව කෙරෙහි තියෙන තණ්හාව තණ්හාව අධික තණ්හාවෙන් මේ වස්තුව වැළඳගෙන හිටිය කෙනාට ආරංචි වෙනකොටම මේ වස්තුව විනාශ වුණා, පෙරළුණා, නොවන වෙනස් වෙන ස්වභාවයකටපත් වුණා කියලා කලන්තේ දාලා වැටෙනවා. හරිද? එතකොට අනිත් එක්කෙනා කෑ ගහනවා. හරි. අනිත් එක්කෙනා විලාප කියනවා. තව කෙනෙක් කඳුළු පෙරනවා. ඊටත් අඩු කට්ටිය මූණ එල්ලගෙන ඉන්නවා. ඊටත් අඩු කට්ටිය අල්ලාප සල්ලාපේ ඉන්නවා. ඊටත් අඩු කට්ටිය හිනහ වෙවි ඉන්නවා. ඊටත් අඩු කට්ටිය ක්‍රීඩා කර කර ඉන්නවා. ඊටත් අඩු කට්ටිය පැත්ත පළාතේ ආයෙවත් නැහැ. තේරෙනවද? එහෙනම් තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං මේ තණ්හාව ඇති වුනේ මොන වගේ වස්තුවක් කෙරෙහිද? තණ්හාව ඇති වුනේ වෙනස් වෙන වස්තුවක් කෙරෙහි. නේද? වෙනස් වෙන වස්තුවක් කෙරෙහි, දුක උපදින වස්තුවක් කෙරෙහි තණ්හාව ඇති වෙනවා. ආන්ගේ වැරදීම. ආන්ගේ වැරදීම මේ පටිච්චසමුපාද ධර්මය තුළ අපි තේරුම් ගන්න ඕනේ පින්නන්නේ අපේ හිතවල අපේ හිත කියන්නේ තේකක රසය වගේ හැදෙන එක. තේකක රහ කියලා හිතන්නකෝ. තේකේ රහ හැදෙන්නේ කිරි තේකක රහ හැදෙන්නේ කොහොමද? දාන වතුර ප්‍රමාණය. තේකොළ ප්‍රමාණය. කහට ප්‍රමාණය, සීනි සහ කිරි ප්‍රමාණය. නේද? මිශ්‍ර වෙච්ච හැටියට තමයි ප්‍රතිඵලය. සීනි වැඩියෙන් මිශ්‍ර වුණා නම් පැණි රහ වැඩි. තේකේ රසය අපේ හිත කියලා හිතන්නකො. රසය. හරි තේක නෙවෙයි. තේකේ රසය. අර මිශ්‍ර වෙන ඒවා තමයි චෛතසික කියලා කියන්නේ. චිත්ත චෛතසික. හරිද? එතකොට මම මේ තේකේ සීනි වැඩි දැන්. නැත්නම් අපේ සීනි මදි. සීනි රහ එන්නේ නැහැ මේකේ. මම සීනි ටිකක් දැම්මා. දාපු ගමන් පැණි ගහ වෙනවා. නෑ මොකද වෙන්න ඕන? මිශ්‍ර වෙන්න ඕන, කාරු ගන්න ඕනේ නේද? මිශ්‍ර වෙන්නේ කොයි වෙලාවේද? මිශ්‍ර වීමයි අලුත් රසයේ ඇතිවීමයි එකවරම සිද්ධ වෙනවද නැද්ද? මිශ්‍ර වුණේ යම් මොහොතකද ඒ මොහොතේම අලුත් රසය හට ගැනීම සිද්ධ වෙලා. ආන් එක කියන්නේ හැම සිතක් එක්කම ඉපදිලා ඒ සිත ගන්න අරමුණම අරගෙන සිතත් එක්කම නැති වෙලා යන ධර්මයක් තමයි චෛතසික කියන්නේ. හරිද? මිශ්‍ර වෙනවා කියනත් නේ. හරිද? මිශ්‍ර වෙනවා හේතු වෙනවා. සෝපනීසෝස පරික්කාරෝ කියලා සඳහන් කරලා තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ අපේ හැම නිමේෂයකම උපදින හිත පරිසම්පන්නවමයි උපදින්නේ. හරිද? මිශ්‍ර වෙලාමයි උපදින්නේ. මොනවා මිශ්‍ර වෙලාද? චෛතසිකයන්ගේ මිශ්‍රණයකින් ඒ ඒ වෙලාවට එක එක තේ හැදෙනවා වගේ. හරිද? ඔන්න කෙනෙක්ගේ හොඳ ගතිගුණ සහ මට ලෙන්ගතුව කියපු කතා හරිද? සිනා කරපු දේවල් මතක් වෙනකොට මොකද වෙන්නේ එකපාරටම? දරන්න බැරි තරම් අර මිස්සුනේ ටිකනේ. ඒකින්ද මොකද වෙන්නේ? දරන්න බැරි තරම් ආදරයක් ඉපදෙලා අනේ තව එක සැරයක් දැක ගන්න තියෙනවා නම් කියලා ඇතුළෙන්ම තණ්හාවක් එනවා. නේද? ඒත් එක්කම චුට්ටකින් මතක් වෙන ඒ වුණාට එදා කියපු කතා ඒ දවස්වල කරපු දේවල් නැත්නම් මේ දවස්වල කරන දේවල් කියලා අන්න ඒ ටික මිශ්‍ර වෙනකොට නේද ඕනේ නැහැ කියලා හිතනවා ආසරය නේද නෑ මට පෙන්වන්න බෑ කියලා හිතනවා ආය අර ටික මිශ්‍ර වෙනකොට ඒ වුණාට ඉතින් කියලා හ්ම් ඉතින් මේ තේකේ රස හැඳිලා වෙනස් වෙනවද නැද්ද තේරෙනවද මේ ජීවිතේ අපි මහා ලණුවක් කාලා ඉන්නේ කියලා නේද ලණුව කාලා තියෙන කාගේ ලණුවද මේකේ ලනුව නේද? මායාගේ ලනුව කියන්නේ ඒකයි. මේක එහාට මෙහාට පෙරලෙන හිතක් හැම වෙලේම මේ පරණ පරණ දේවල් එකතු වෙවි හේතු වෙවි මිත්‍ර වෙවි සමහර කට්ටියට සමහර කට්ටිය පෙන්නන්නම බෑ. මතක් කරන්නවත් බෑඩ් මකා. නේද? කියපු කතාවක් මොකක් හරි නේද? කරපු ක්‍රියාවක් අරගෙන මෑරෙන කම්ම අර ශරීරයේ අර මස්කොඩ නේද? මස්කොඩවල වේලිලා කර වෙලා ඇට ගහිලා දැන් අර පරණ මස්කොඩවල ඒවා කරපේවා. මේවා මොකද මේ? මෙහෙ වුණාට තරමයි තාම හැංගීම. නේද? මැරෙන්න ඕන මෙන්න කියලා අරේ පණ අදිනවා කිව්වත් මොකද? තරහ නම් අද වෙන්නේ නෑ. ඒතර මගේ තරහා තරුණ තරහා. අවුරුදු අවුරුදු ගානක ඉස්සෙල්ලා අර මනුස්සයා මොන හරි කියද්දි ඒ මනුස්සයා තරුණ වෙද්දි කියන්නේ ඔය කිව්වේ. හරි. එයාගේ ශරීරය හැරිලා ගියාට මේක එහෙම නෑ. මේක එන්න එන්න මොකද වෙන්නේ? බලවත් වෙනවා තව. ඉතින් අන්න එහෙම මේ ඒ අපි තේරුම් ගත යුතු තියෙනවා. මේක මට ආයේ හිතක් නෙවෙයි කියලා. අන්න ඒ වගේ පින්නත් මේ අපිට නොතේරුණාට මේකේ සැප වේදනා හැදෙනවත් එක්කම මිශ්‍ර වෙලා දුකක් තියෙනවා. දුකයි සැපයි දෙක මිශ්‍රිතව තියෙන්නේ. දැන් විනෝද ගමනක් යනවා කියන්නකො. ඉතින් අපි සැපෙන් යන අතරවාරේ අපිට කොච්චර දුක් වෙනවද? වෙලාවකට හිතනවද නැද්ද? අපරාධමේ ගමන ආවේ කියලා. නේද? ආන් ඒ මොකද වෙලා තියෙන්නේ? කහට වැඩි වෙලා. <laughs> කහට වැඩිලා සීනි සීනි අඩු වෙච්ච අවස්ථාව. හරිද? ආයෙත් කියන නෑ ඉතින් දැන් බලන්නකො මේ ලස්සන ලස්සන තැන් වලට ආවා හොඳයි කියලා සීනි වැඩි වෙච්ච වෙලාව. එහෙම අඩු වැඩි අඩු වැඩි වෙනවා රස රසේ අඩු වැඩි වී හැම වෙලේම තියෙනවා. ඒක තේරුම සීනි වැඩි වෙච්ච වෙලාවේ කහට නෑ කියන එකද? සීනි වැඩි වෙච්ච වෙලාවේ කහට තියෙනවා. කහට වැඩි වෙච්ච වෙලාවේ සීනි නෑ කියන එකද? නෑ සීනි හොයාගන්න පුළුවන් අපිට. සීනි රස තියෙනවා. නේද? සීනි වැඩි වෙච්ච වෙලාවේ කහට රස එහෙනම් ඔය සැප ප්‍රකට වෙච්ච වෙලාවේ දුක් තියෙනවා පෙන්වන්නේ. හරිද? කවදා හරි මට යමක් හම්බ වෙනවා. මොකද්ද? මේක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. මේක කාටවත් වෙනස් කරන්න බෑ. කියලා මට යමක් හම්බ වෙනවා. ආන් එදාට සීනි විතරයි. සැප විතරයි. නේද? සැප විතරයි. ඒ ඒ මොකද නොවෙනස් වෙන දෙයක්. ලෝෙහි නොවෙනස් වෙන දෙයක් ඇද්ද ආන් ඒ දේ මට ලැබුණා නම් ආන්නේ ධර්මයට ආය ඒක ඇතුලේ නම් දුක් ලෝකෙහි නොවෙනස් වෙන එකම දේ මොකද්ද? නිර්වාණ සාන්තියයි. හරි. නේද? එහෙනම් තතු දන්න කෙනා හරි ඇත්ත දන්න කෙනාගේ හිත කොතෙන්ද තල්ලු වේද? ඉන් මෙහා තියෙන කිසිවක හිත රැඳෙන්නේ නැහැ මොන ලක්ෂණේ හින්දාද? සංස්කාරයන්ගේ තියෙන කියන්නේ මොන ලක්ෂණද? වෙනස් වීම. වෙනස් වීමට කියන්නේ මොකක් කියලාද? අනිත්‍ය ස්වභාවය. හරිද? ලෝකයේ අනිත්‍ය ලක්ෂණය තිබේද? අනිත්‍ය කියන්නේ වෙනස් නොවන. හරිද? අනිත්‍ය කියන්නේ වෙනස් නොවන. බලාගෙන ඔක අනිච්ච ඉච්ච නැති කැමති නැති කියලා හිතෙන් දෙන්න තියෙනවා. හරිද? ඉච්ච ඉච්ච කියලා හැම හිතෙන් දෙන්න තියෙනවා පරිස්සමෙන්. නේද? පරිස්සමෙන් මොකද එහෙම වුණොත් ඔයාට දෙයක් කියන සම්පූර්ණේ වෙනස් වෙනවා. ඒතර කෙනෙකුට හිතෙන්නත් පුළුවන් මේක මේ මං හිතපු එක හරි කියලා මේක ත්‍රිපිටකයක් ප්‍රාබ්දලා තියෙන්නේ. හරිද? රහතන් වහන්සේලා රේරුකාණේ නායක ස්වාමීන් වහන්සේ ආදී වශයෙන් ওই ස්වාමීන් වහන්සේලාට තරදිලා අනිච්ච කියන්නේ ඉච්ඡ ඉච්ඡ කියන්නේ කැමැත්ත කියලා අර්ථයක් කරලා හරිද? අනිච්ච කියන්නේ අකමැත්ත අකමැත්ත තියෙන තැන දුක උපදිනවා කියලා එහෙම අත් දක්වන්න හිතෙන්න පුළුවන්. මග පෙන්වන්නත් පුළුවන්. හරිද? ඒකින්ද ඒ පිළිබඳව ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අනිත්‍ය කියන අපි දන්න අර්ථ දැක්වීම ඊටාම ප්‍රකටවම ලෝකය ලෝකයෙන් මිදෙන්න සංස්කාරයෙන් මිදෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිලක්ෂණයෙන් එකක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ඕන තරකට ඇත්තා. ඕන තැනකට ඇත්තා. ඒක තේරුම් ගන්න මට බැරි වුණා කියලා ඒ ධර්මයේ වැරද්දද මගේ වැරද්දද? ඒක ධර්මයේ වැරද්ද නෙවෙයි ඒක මගේ ශක්තිය නැතිකම මේක තේරුම් ගන්න. හරි එහෙනම් මහ පවුරක් වගේ මහ ප්‍රබල වේගයක් වගේ තමන්ගේ හිතේ දැඩිව තබාගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය කියන්නේ වෙනස් වෙන ස්වභාවයයි. වෙනස් වෙන ස්වභාවයේ තියෙන දෙයක් මම තණ්හාවෙන් ඇල්ලුවාද එහෙනම් මට දුක් ඇති වෙනවා. දුක් ඇති වෙනවාමයි. නේද? වෙනස් වෙන ස්වභාවයේ තියෙන දෙයක් වෙනස් වෙන බුදුරජාණන් වහන්සේ මොකද ආනන්ද හාමුදුරන්ට දේශනා කරේ? අන්තිමටම විතිහුර හුර අඬන්න පටන් ගත්තා. නේද? මොකද්ද මොකද්ද සරලවම සරලවම දේශනාවේ සඳහන් වෙනවා. පරිණාම සූත්‍රය අරන් බලන්න. වෙනස් වෙන, paludu වෙන, නැති වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ, paludu වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ කියලා ගන්න එපා කියලා මම කලින්ම කිව්වා නේද කියලා. හරි? එහෙනම් මෙන්න මේ වෙනස් වෙන බව නොදන්න ඉන්න හින්දා, නොදැනෙච්ච හින්දා හ්ම් තණ්හාව වෙන අහන්න පොඩ්ඩක් අපි අපි අපි අපේ අපිව සාක්ෂි කොට මේක අරයන් ඉස්සරහට නේද හොඳට ගැඹුරෙන් මේ පටිච්චසමුප්පන්න ස්වභාවය තේරුම් ගන්න අපේ තුලින් පින්නත් නේ. චුට්ටක් හරි. හරි කෙනෙකුට හිතේ පටිච්චසම්පාදේ කියවනවා කියලා හාමුදුරුවෝ මේ මොනවද කියවන්නේ නැහැ මම පටිච්චසම්පාදේ තියෙන දේ කියවන්නේ. ඇයි මේක ලොකු ලොකු තැන් වලට අරන් යන්නේ නැත්තේ? මම කලින්ම කිව්වා මේ වැඩසටහන අපි මාත්‍රයක් හරි තේරුම් ගැනීම සඳහා කතා කරන දෙයක් කියලා. මම අහන මේ අත්තන්ගේ තණ්හාවක් ඉපදුනා නම් හරිද? අතීතයේ සතුටක් ඇති වෙලා. හරි අතීතයේ අපිට මොකක් හරි කර සතුටක් ඇති වුණා. ආන්ගේ ඇතිවෙච්ච සතුට ලැබිච්ච දේ. අනිත් අයට එහෙම වුණාට මට මේක නම් වෙනස් වෙන එකක් නෑ කියලා හිතුණාද නැද්ද? නේද? මට මේ ලැබිච්ච මහා භාග්ය කායෙන් හරි ලොකු ආදරයක් එම හම්බෙච්ච වෙලාවේ කොහොමද හිතුනේ? නේද? මට මේ ලැබිච්ච මහා ලොකු දේ මොන මොන දේ හම්බුණාද? ලොකු දේ මේක නම් විනාඩි 10කට වෙනස් වෙන්නේ නෑ කියලා හිතනවා නම් මුලාවක් ඒක. විනාඩි 15කටවත් තියාගන්න පුළුවන් කියලා හිතුණා නම් ඒක වැරදිමත්ද නැද්ද? නේද? ඒක ඇත්තටම තියාගන්න පුළුවන්ද බැයිද කියලා බලාගන්න වෙන්නේ කාගේ පැත්තෙන්ද? ආදරයක් හෝ තරහක් හෝ කියලා හිතන්න. ඒක බලාගන්න වෙන්නේ එහා පැත්තෙන් නෙවෙයි මෙහා පැත්තෙන්. ආ මොහොතකට හිතලා බලන්න. තමන්ගේ හිතේ යම් කෙනෙක් ගැන යම් ආදරයක් ඉපදුනා නම් යම් වෙලාවක ඊළඟ මොහොතේ ඒකම ඒ විදිහටමද තියෙන්නේ? ඊළඟ මොහොතේ ආය වෙනස් වෙනවා නේද? එතකොට හැම මොහොතම වෙනස් වෙන එකක් ඒක. ඒක මගේ වැඩද? නෑ මගේ වැඩ නේ. අන්න ඒ එහෙනම් මේක වගේම එහා පැත්තට ඒ වගේම වෙනස් වෙනවා. කාටවත් වග කියන්න බෑ පින්නන්නේ තමන්ගේ හිත ගැන. මං කොහොමද පොරොන්දු වෙන්නේ කාට හරි මං නොවෙනස් වෙන්නම් කියලා. මට මං ගැන අයිතිය නෑ. මේක පංච උපාදානස්කන්ධයෙන් හැදිච්ච ශරීරයක්. මට මං ගැන අයිතියක් නෑ. මොකද මගේ වෙනස් වීම මට පාලනය කරන්න බෑ. එහෙනම් මම කොහොමද පොරොන්දු වෙන්නේ? මට පුළුවන් පොරොන්දු වෙන්න මම වෙනස් වෙන්න තියෙනවා කියලා. එහෙනම් ඇයි පොරොන්දුනේ? ඇයි එහෙම පොරොන්දුනේ? ඇයි අර පොත්වල ගිහලා ලිව්වේ? මැරෙනකම් මම බලා ගන්නවා එහෙම කියලා. <laughs> ඉතින් එහෙනම් මේ ඔක්කොම විහිළු තත්යකට පත් වෙන්නේ ඇයි? මේකේ වෙනස් වීම මට පාලනය කරන්න බැරි හින්දා. වෙනස් වීම මට පාලනය කරන්න බෑ කියන්නේ මොන ලක්ෂණයද? අනාත්ම ලක්ෂණය. මට ඕන හැටියට වෙනස් කරගන්න බෑ. එහෙනම් ඔන්න ඔය ලක්ෂණ පින්වත් මේ එහෙනම් අපි දුක්ඛ ලක්ෂණයක් ගැන කතා කරා. අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ස්වභාවයේ හින්දා දුක ඇති වෙන බව තේරුණා. මේකේ දුක් ඇති වෙනකොට මට වෙනස් කරගන්න බැරි හින්දා අනාත්මයි කියලා තේරුණා. අන්න ඒ ටික නොතේරිච්ච හින්දා අපිට යම් වස්තුවක් කෙරෙහි මොහොතකට හරි ඒක තියෙනවා කියලා අපිට දැනුණා නම් ආන් ඒකින්ද අපිට තණ්හාව ඇතිවෙනවා. තණ්හාවට හේතු වෙන්නේ ඔය දිගට තියෙන පටිච්චසම්පාදයේ උඩින්ම තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව. ඔන්න නොදැනීම කියන්නේ අවිද්‍යාවයි. හරි. බලන්නකෝ දැන් මේ වෙලාවේ අපිට කවුරු හරි ගැන තණ්හාවක් ඇති වෙනකොට මෙතන තියෙන දේවල් නේ. නේ? අර වස්තුව පිළිබඳ ඇති වෙන ආසාව. නේද? ඒක ආසාව ඇති වෙනවා. ඊට ඒ ආසාව ඇති වෙන්නේ අවිද්‍යාවෙන් නේද? ඒත් එක්ක මේකට ඇති වෙච්ච මේක තුල ඇති වෙච්ච තණ්හාව නේද? අනිත්‍ය ස්වභාවය නොදන්න බව ඔක්කොම ඒක හදනවා වගේ ඒවත් මිශ්‍ර වෙලා අන්තර බලනවා. තණ්හාවකුත් හැදිලා ආය මොනවද? අවිද්‍යාවත් මිශ්‍ර වෙලා තණ්හාවට හේතු වෙලා තියෙන ඒකට එකතු වෙච්ච අවිද්‍යාව නේද? අපේ හිතේ අවිද්‍යාව මිශ්‍ර වෙලා. අර දුක දැනුන්නේ නැත්තේ ඇයි? නේද දුක ප්‍රකට වුණේ නැත්තේ? නේද දුක දුක ප්‍රකට වීමට හේතු වෙන දේවල් නැහැ. නේද? එතකොට ඒ මගේ පෝෂණ ඒක ඒ කියන්නේ මිශ්‍ර වෙන්න ඕන චෛතසිකයක් නැහැ. ඇත්තටම පැහැදිලිද? අවිද්‍යාව ගියොත් ඔක්කොම හරි. නේද? හරි. දැන් මේ බලන්න. ආයෙ මට පරණ උදාහරණයකට මම යනවා. ගින්දරක් දකින්නකොට ලොකුවට අර පැත්තෙන් එනවා නිවන්න පුළුවන් කියන හැඟීම තියෙනවද නැද්ද? ඒක නිවන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනවා. ඒක මම කියනවාද හිතෙන්වත්? අරගෙන නිවන්න පුළුවන් කියලා. ගින්දරක් දකින්න ලොකු ගින්නක් අරන් එනවා. මම හිතෙන් වචනෙන් අකුරු වලින් කියනවාද අර ගින්දර නිවන්න පුළුවන් කියලා. කියනවාද නැත්නම් නිවන්න පුළුවන් කියන හැඟීමක් ඇති වෙනවද? අන්න බලන්න. නේද? හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම කාට හරි කියන්න ඕනොත් අරක නිවන්න පුළුවන් කියලා අපි කියනවා. නේද? හැඟීම කියන්නයි භාෂාව වුණේ. හවුද නැද්ද? හැබැයි භාෂාවෙන් අපිට කියන දේවල් හින්දා හැඟීමුත් ඇති වෙනවා. හ්ම්. අන්න ඒ වගේ මේ බලන්න පින්නන්නේ අපේ හිතේ පීඩිත හැඟීම් උපදිනව නේද සරෙන් සරේ නේද ඒවා හේතු අනු හේතු ඇතුවද සකස් වෙන හේතු නැතුවද අර මල ගෙදර ළඟට වෙලා කලන්ත දාලා වැටිච්ච එක්කෙනා වැටෙන්නේ එයාට දුක් හටගන්නේ එතන දුක් හටගන්නවා ඒ දුක් හටගන්න හේතු ඇතුවද හේතු නැතුවද හේතුව තු මොනවාද හේතුව? ආ තණ්හාව නේද? තණ්හාව ඇති උනේ අරව නැවත නැවත ආශ්‍රය කළා. ආශ්‍රය කරේ කොහොමද? ආදරයෙන්, තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් ආශ්‍රය කළා. මේ මගේම කෙනා නේද? කියලා ඒ වගේ ඒ වගේ වෙලෙන් ආශ්‍රය කළා. ඒ වගේ වෙලෙන් ආශ්‍රය කරපු හින්දා එයාට දැන් ලොකු දුකක් ඇති වෙලා. ඇත්තට මේ අඬන්න ඕන කොහොමද? මේ තුවාලයක් එනවා කියන්නේ හෘදේ වෙනවා. තුවාල රිදෙනකොට තුවාල රිදෙක් වෙන අඬන්නේ කොහොමද? මට මේ තුවාල රිදෙනවා මේක හොඳ කරන්න කවුරුවත් නැද්ද කියලා එහෙම නඩන්නේ නේද මේකට බෙහෙත් ටිකක් දාගන්න ඕනේ කියලා රිදෙන තැන කියන්නේ අඬන්නේ නේද දැන් අරයා හොඳටම අර අර බලගෙදර විලාප තියෙන එක්කෙනා ගැන හිතන්නකො එයා අඬන්න තමයි මගේ හිත රිදෙනවා මේක හොඳ කරන්න කවුරුත් නැද්ද කියලා නේද එහෙම අඬන්න ඕනේ රිදෙන තැන නේ රිදෙන තැන ගැන කියන අඬන්න ඕනේ අඬන්නේ කොහොමද වෙන එකක් කියන්නේ මොකක් වෙනස් කරන්න දන්නේ මලවිනිය වෙනස් කරන්න දන්නේ අනේ නැගිටින්නෝ ඇස්වරින්නෝ කතා කරන්නෝ කියනවා දැන් හරි වැඩේ එන්නේ නේද මම ඔක හැමදාම වගේ කියනවා දැන් බලන්න දැන් මලගල්ලා අඬන්න ලැජ්ජා හිතෙනවා කට්ටියට අඬනකොටම මතක් වෙන්න ඕන අපිට මොකද්ද මේ ඇඳිලා හරියන්නේ නෑ අඬනවා නම් අඬන ඕන ක්‍රමයක් තියෙනවා බෞද්ධයා නේද මන්ටින් බලාගෙන ඉඳන් මේ පාස්කෝලේට ගියා කවුද මේ ක්‍රමයට අඬන්නේ අනේ මට දරා ගන්න බෑ මට ඉවස ගන්න බෑ අමාරුයි හොඳටම රිදෙනවා නේද මේ හිත මේ හිතේ අමාරු නැති කරලා දෙන්න අපේ හාමුදුරනේ කියන්නේ ඇඬුවනම් හරි නේද එහෙමනේ ගලන්න ඕනේ ඒ මොකද හේතුව දන්නවනම් නැති කරන්න පුළුවන් කියලා මම මේ අතකින් අහනවා ඊර්ෂ්‍යාවක් වෙනකොට ක්‍රෝධයක් වෙනකොට වෛරයක් වෙනකොට පශ්චාත්තාපයක් වෙනකොට දුකක් වෙනකොට හ්ම් කාගේ හරි අකරුණාවක් හින්දා පීඩාවක් වෙනකොට ඒක අපි හරියට දුක් විඳිනවානේ අනුන්ගේ කරුණාව නැතිකම අනුන්ගේ නොහොබිනා ක්‍රියා අනුන්ගේ නේද ඒ ඒ අනුන්ගේ තමයි ඔක්කොම ඕන එකක් තියෙන්නේ අපිට ඒ පැත්තෙන් ඔක්කොම ඕන එකක් හරි ඒවා හින්දා හරිය දුකෙන් ඉන්නවා කල්පනාවෙන් ඉන්නවා සුසුම් හෙලනවා මේ අනුන්ගෙන් අහම්බුනේ නැහැ කියලා මං අහන මේ අතංගේ ඒ වෙලාවේ අපිට නිකන්වත් මතක් වුණාද මෙන්න මෙතන උපදින හැඟීම හින්දායි මට රිදෙන්නේ හරිද මේකේ රිදෙන්නේ අරයා නරක වැඩේ කරපු එක එයා එහෙ තිබ්බ දැන් ඒක ඒක දැන් හොඳ කරන්නත් බෑ. ඒක දැන් නරක කරන්නත් බෑ. පස්සේ නොකර ඉන්න පුළුවන්. නමුත් දැන් වෙච්ච එක උනා. නමුත් සිදෙන්නේ කොහෙද? මෙහි. මේක ගින්දර වගේ. ආන්නේ වෙලාවට අපිට හැඟීමක් එන්න ඕනේ. මේක නිවන්න පුළුවන්. ආන්නේකට කියනවා නිවීම කියලා. දුක කියන එක නිවන්න පුළුවන් කියන හැඟීම හැඟීම චේතනාව අවබෝධයක් තුර තියෙන්න ඕනේ. ආන් එක නැත්තම් කවදාකවත් නේද? තේරෙනවද? නේද? එහෙනම් යමෙක් දුක දනේද? දුකට හේතුව දනේද? එහි නිවීම දන්නවා කියන්නේ අන්න ඒක. ගින්දර දකිනකොටම අපි ඒක නිවීම දන්නවද නැද්ද? ඒ නිවීම දන්නේ නැත්නම් මම අර ගින්දර දකිනකොටම නිවන්න පුළුවන් කියන හැඟීම නැත්නම් මම කවදාකවත් උත්සාහ කරන්නේ නිවන්න. නෑ උත්සාහ කරන්නේ නෑ. නිවීම දන්නවා කියන්නේ ඒකයි. ඉතින් අහන්න ඕන ඔබ කියනකොටම හරිද? කොහොම මට කිරි මිශ්‍ර වෙනවද මේ තේකට? යම් යම් යම් දෙයක් වෙලා පින්නත් නේ යම් කෙනෙක් හින්දා දුක් උපදින්න කෙනෙක්ගේ ක්‍රියාවක් කෙනෙක්ගේ වචනයක් හින්දා දුක් උපදින්න දැන් හේතු ගොඩක් තියෙනවා කියලා තේරෙනවා නේද? එයා ගැන තිබු තණ්හාව, එයා පිළිබඳ තියෙන අවිද්‍යාව හරිනේ ගොඩක් જાතිනේ. ඒකටම මිශ්‍ර වෙන්න ඕන තව එකක් තියෙනවා. හරි හරිතේගේ කිරි වගේ. හරි. ඒ තමයි නිවන්න පුළුවන්. නැති කරන්න පුළුවන් කියන්නේ. නැති කරන්න පුළුවන් කියන හැඟීම කොහෙද? මේ හිතේ තියෙන මේ ඇති වෙන දුක නැති කරන්න පුළුවන් කියන හැඟීම අපිට එන්න ඕනේ. හරි. ඒක නැතුව තමයි කෑ ගහන්නේ. ඒක ආවනම් මොකද කරන්නේ? කවුරු හරි කසායක තම්බලා දුන්නේ නැහැ කියලා මේ ඉසේකක්ම හැදුනහම අම්මලාට එහෙම හරි අමාරුයි ළමයි ගෙදර ඉන්නවා මට තම්බලා දුන්නේ නැහැ කියලා. ඒකින්ද ඔන්න හරි හිතේ අමාරුයි. කසායකක් තම්බලා දුන්නේ නැහැ කියලා. ඇත්තටම කියන්න බලන්න සන්තෝෂෙන් ගිහින් තම්බලා ගත්තනම් මොකද? අර කල්පනා කරගෙන ඉන්නකොට හොඳ නැද්ද? වැඩියෙන් දුක තියෙන්නේ අසනීපේ දුක නේ වැඩියෙන් දුක තියෙන්නේ මොකද? හිතේ දුක අරක තම්බලා දුන්නේ. අපූර්වට කියලා කසාය තම්බ දැන් මං හැමෝටම කසාය තම්බලා දෙනවා මං කරුණා. මට බලන්න කවුරුවක්වත් නැහැ කියලා මල පොරා. නේද? ඒ වචනේ මතක තියාගන්න. ඈ මේවා තියාගෙන ජීවත් වෙලා හරියනවද? දැන් කොච්චර කල්ද? පොඩි කාලේ නම් කොහොමද නැන්නේ? දැන්වත් හැදෙන්න කල්පනාවක් නැත. නේද? මෙහෙම වෙදලා හරියන්නේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපි නේද? ඈ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හින්දා ගලන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා විතරක් නෙවෙයි විද්‍යා ගඟේ පීනමින් මේ ඉන්නේ. නේද? ඒකේ වයිකෙන් වතුර බින්දුවක්වත් බොන්නේ නැහැ ඒකට බහගෙන හිටියත්. හ්ම්. ඒකෙන් පෝෂණය වෙන්න ඕන අපි. ඒකද හැමදාම දුක් විඳින්නේ නැහැ. එහෙනම් මගේ තුල ඔන්න මගේ සිතුවිලි වල මිශ්‍ර වෙන්න ඕන හැම වෙලෙම මේ හිතේ උපදින්නා වූ මේ පීඩාවක් තියෙනවාද ඒක නිවන්න පුළුවන්. ඒක නැති කරන්න පුළුවන් කියලා. හරිද? ඒක නැති කරන්න පුළුවන්, ඒක නැති කරන්න පුළුවන් කියලා හැම වෙලෙම දැනෙන්න ඕන. හැම නිමේෂයකම දැනෙන්න ඕන. දරුණු වේදනාව එනකොට දැනෙන්න ඕන. දරුණු තරහ එනකොට දැනෙන්න ඕන. ඉතින් මම මොකද කරන්න ඕන? මේ උපකරණය ඒ විදිහට ක්‍රියාත්මක වෙනවද කියලා ඉක්මනින්ම මොකද කරන්න ඕන? හරි. ඕක තමයි කරන්නෙම නැති දේ මම කියන්නේ. කරන්නේම නැති දේ මේ කියන්නේ. පිරික්සන්නෙම නැහැ. පිරික්සලා බලනවද? එහෙනම් හොයලා බලනවද? මගේ මේ හිත කියන උපකරණය අර අහවල් අහවල් වෙච්ච අහවලා බැන්න වෙලාවේ අහවලා අර විදිහට වැඩ කරපු වෙලාවේ හ්ම් මට දුක් ඇති වෙච්ච වෙලාවේ මම මේක නිවන්න පුළුවන් කියන හැඟීම් මාත්‍රයක්වත් මට ආවද? නේද? එහෙමනම් ආවේ නැත්තම් මම මේකෙන් තේරුම් ගන්න ඕනේ නේද මගේ තේකේ කිරණ කහටයි සීනේ වතුරයි විතරයි කිරි නැහැ. නේද? එහෙනම් කිරි මිශ්‍ර කරගන්න වෙනවා. ඒ වගේ මේ මිශ්‍ර වෙන හැටියට තමයි සිතුවිලි උපදින්නේ. එහෙනම් ඒ ගැන මේ මේ ගැන මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරලා මෙනෙහි කරනකොට ධර්ම නිවීමක් වෙනවාය කියන එක තමයි දැනෙන්න ඕන හැඟීමක් විදියට. ආන් ඒක විතරක් නෙවෙයි පින්නත් නේ. තරහක් ආවනම් මෛත්‍රිය කියන දේ මේක අරින් වෙලා යනවා. හ්ම්. අනාත්මය කියන දෙයකින් මේක අහුවෙලා යනවා. නේද? හැම නිමේෂයකම මේ ප්‍රහාණය කරන්න ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ කියන සංඥාව අපේ හිතුලින් උපදින්න ඕනේ කරන විදිහත් එක්ක. ගින්දර දකිනකොට මම හැමදාම කියනවා ගින්දර දකිනකොට මම අදහස් කරනවා වැලි ගහන්න ගෝණි ගහන්න කියලා නිවන්න පුළුවන් කියලා විතරක් නෙවෙයි. නේද කෑ ගහනවා මම මෙහෙන් වැලි ගහන්න ගෝණි ගහන්න ගෝණි දාන්න නේද කවුරුවත් හිටියේ නැත්තම්. පැත්ත පළාතක කවුරුවත් නැහැ කියලා හිතන්න. හ්ම් මගේ හිතෙන්වත් මගේ කටින්වත් මං කියලාද වැලි ගහන්න නේද ගෝණි දාන්න වතුර දාන්න කියලා කියයිද? නෑ ඒ වචන හිතේවත් නෑ. මොකද කරන්නේ කාඩියා වගේ හිත මෙහෙට දුවලා වතුර හොයනවා ගෝණි හොයනවා අන්න වැඩි. එහෙනම් මේ කෑ ගහilla මොකද? අනිත් අයට කියන්න විතරයි. හැංගීම ප්‍රකාශ කරන්න විතරයි කෑ ගහන්නේ. එහෙම නේද? එහෙනම් අන්න ඒ හැංගීම කරන විදිහ ගැන දැනගෙන ආන් ඒ දැනගත්ත හැඟීමෙන් ඕනේ. කරන විදිහ කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය කියන ආරියෂ්ඨාංග මාර්ගය ආන්ගේ ආරියෂ්ඨාංග මාර්ගය හදාරන්න ඕන අපේ පින්නන්නේ අපි බොහෝ බෞද්ධ අංග 8ක් දන්නේ හරිද එතකොට අන්නේ අංග 8ක් දන්නේ නැහැ ඒකද මොකද කරන්න ඕනේ ඒවා දැනගන්න නම් ඉස්සෙල්ලාම බණ අහලා, කල්යාණ මිත්‍ර සේවනය කරලා, මොනවද මේ අංගට මෙච්චර මේ වර්ණනා කරපු බුදු කෙනෙක් වර්ණනා කරපු අංගට මොනවද කියලා ගවේෂණයක් කරාද? මම හෙව්වද? මොනවද හෙව්වේ? එහා පැත්තේ ගෙදරට ටීවී එකක් ගෙනාවලු. හරිද? ඈ හෙව්වා තමයි හෙව්වේ. නේද? මොනවද හෙව්වේ? නේද? කවදාකවත් දැකපු නැති දේශපාලඥයන්ගේ ක්‍රියාවන් හෙව්වා. හ්ම් නේද? ඒව හොයන්න එපා කියනෝ නෙවෙයි. ආරවා හොයලා තමයි මේක හොයන්නේ. ඉස්ලාම හොයන්න ඕන වටින දේ. එහෙනම් පොත්පත් ටික හොයලා හරි ගුරුවරු හම්බෙලා හරි ධර්ම ශ්‍රවණය කරලා හරි මහා කුතුහලයක් මහා කුතුහලයක් ඇති කරගන්න ඕනේ. මොකද්ද මේ හාමුදුරුවෝ කිව්වේ? මහා සංඝරත්නයෙන් මට මෙන්න මේ වගේ පණිවිඩයක් හම්බුණා. ඔයගේ හිත සුවපත් කරන්න පුළුවන් කියලා. මම මෙතර ගාව කාලා බීලා නාලා ඇඳලා තමයි මේක සුවපත් කරන්න හැදුවේ. බාහිර ලෝකයෙන් තමයි මේක සුවපත් කරන්න හැදුවේ. නෑ නෑ අතුරු සුවපත් කරන්න පුළුවන් දුක් නැති වෙන විදිහට හදන්න පුළුවන් කියලා මහා සංඝරත්නයෙන් මට පණිවිඩයක් හම්බුණා. හරිද? එහෙනම් මම මොකද කරන්න ඕනේ? හොයන්න ඕනේ මේක කියලා කුතුහලයක් ඇති වෙන්න ඕනේ. හොයන කොටයි හම්බෙන්නේ. gedette නිකන් ඉන්න එපා. හරිද? හොයන්න ඕනේ. හොයන කොටයි හම්බෙන්නේ. නේද? අහන්න හිතෙන් මං හොයවුවද? නේද? හ්ම්. එතකොට ඔන්න ඔය හතර අපි හරියට තේරුම් ගත්ත දවසක සම්පූර්ණ දුකෙන් අත මිදෙනවා. හරිද? ඒ බව ධර්මයේ සඳහන් වෙලා තියෙන. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන හොඳට හොයන්න. ඒකෙන් කොහොමද වෙන්නේ කියලා හොයන්න. මේක එහිපස්සික ධර්මයක්, ඕපනායක ධර්මයක් නේද? විඤ්ඤෝහි පුද්ගලයන් විසින් නුවණ තියෙන පුද්ගලයන් විසින් අවබෝධ කළ හැකි ධර්මයක්. අකාලික ධර්මයක්. එහෙනම් ඒ ඔක්කොම සාධක ටික තියෙනවා නම් අද නිවන් දකින්න බැරිකම නෑ. ඒකට අවශ්‍ය කරන දේවල් ටික ඒකලාසි පෝෂක ප්‍රදේශ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. උල්පත මතුවෙන්නේ නැත් ඒකයි. වේලිලා අපි කියනවා අපි හරියට ධර්ම තුල කියලා. උල්පත උල්පත මතුවෙන ස්වභාවය තියෙනවා. ඒකට අවශ්‍ය කරන පෝෂණය දෙන්නේ නැහැ. නේද? බුදුහාමුදුර ළඟට යනවා. බුදුහාමුදුර ළඟට ගිහිල්ලා මොකද කරන්නේ? පුළුවන් නම් බාරයක් වෙලා එනවා. වේලිලාමයි එන්නේ. වේලිලාම ගිහිල්ලා වේලිලාම එනවා. <laughs> මේ හිත ධර්මයෙන් තෙත් කරගන්නේ නැහැ. ජයසිමා බෝධින් වහන්සේ ළඟටත් යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? අනේ අපි අසනීප හොඳ කරලා දෙන්න මං කිරිබිඩු ටිකක් අරන් ඉන්නම් හොඳේ. බාර වෙනවා කියන්නේ ඒකද නැද්ද? නේද? ලැජ්ජාව කියන්නේ පුදුම ලැජ්ජාවක් ඒක. ඇයි? බුදුහාමුදුරන්ට කියන්නේ උදේට කෑම ටිකක් ගේන්නම් හැබැයි ඒක ගේන්නේ කොන්දේසි සහිතව. මොකද්ද මේක හොඳ කරලා දුන්නොත් මං කිරිපිරි දානයක් දෙනවා කියන්නේ. පුදුම ආයෙත් සිංහලයේගෙන් නොතිබ්බ ගතියක් නැප්පා ඔය. ඛණ්ඩ දීලා මොන හරි ඉල්ලන ගතියක් තියනවාද සිංහලයෝ? නේද? අනිත් මිනිසුන්ට නම් එහෙම කරන්නේ නැහැ බුදුහාමුදුරන්ට එහෙම කරනවා. නේද මේ කැත වැඩ නවත්තලා දාන්න ඕන අප්පා මම නම් කියන්නේ නේද මේ මහා කැත වැඩ අනිත් ගිහිලා මොනවද ඉල්ලන්නේ ළමයි ඉල්ලනවත් එක ඒ පැත්තෙන් අපේ ලොකු දුවට ලොකු දුවට දරුවෙක් නැහැ දරුවෙක් දෙන්න කියලා මේ ජයසිංහ බෝධින් වහන්සේකින් ඉල්ලනවා ජයසිංහ බෝධින් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා සලකන්න ඕන එක පිස්සු නැත්තම් හොඳටම ආයේ විකාරම විකාරයේ උපරිම විකාරය වෙලා නේද නටනවා දඟලනවා. ඉතින් ඒ මොකද කිසිම දෙයක් දන්නේ නැහැ. කොහේ කොහේ ඉන්නේ හින්දාද? අසුචි වල ඉන්නේ හින්දා. නේද? ඒකින්ද මෙන්න මේ පටිච්චසමුප්පන්නව තමන්ගේ පැත්තෙන් ඉපදිය යුතු ධර්මය උපදවා ගන්න මේකට පෝෂණය ලබා දෙන්න. මේ උපකරණය අපිට තියෙනවා. කුල්පත පාදා ගන්න පුළුවන් සක්විති රජකම පරයාගිය සක්විති රජකම අලුයමලු කෙලපිඩක් වගේ සංසන්දනාත්මක බැලුවොත් නිවනත් එක්ක ප්‍රතික්ෂේප වෙනවා. නේද ලෝකේ මම යා යුතු ඉලක්කය කුමක්ද කියලා තමන් තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඒකද මේ හිත ඉබේ නම් නිවන් දකින්නෙම නැහැ. බය වෙන්න එපා. ඉබේ නම් නිවන් දකින්නෙම නැහැ. නිවන් දකින්න හේතු සකස් වෙන්නම ඕනේ. ඉතින් ඒ වගේ කීම බුද්ධෝත්පාද කාලයක අපිට දරන්න පුළුවන්කම තියෙනවා. නේද හැම දිනම කල්පනා කරගන්න ඕනේ මගේ ජීවිත කාලය තුළ මම මේ ජීවිතය සුවපත් කරගන්නවා, සසර සුවපත් කරගන්නවා, සියලු දුක් නැති කරගන්නවා. අමා මහ උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන ප්‍රාර්ථනාව අධිෂ්ඨානය ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.